කරුණාවෙන් මම කිරීම කරන්නේ ගරුතර ස්වාමි පාදයන් වහන්සේ ඉතාම දුරදහරක ඉඳලා මේ වැඩම කරලා තියෙන්නේ. ඒ නිසා අපේ පින්වතුන් උන්වහන්සේට ඉතාම අවධානය යොමු කරලා කතා බතා සියල්ලම නවත්තලා නිතරම එහෙම යන්න එපා. සාලාවෙන් නැගිටලා නිතර එහෙම යන්න එපා. ඒකට අවධානය වෙනත් කරකට පත් වෙනවා. ඒක නිසා අපේ පිටසන්න පින්නතුන්ට ඉතාම කරුණාවෙන් කියන්නේ මගේ ජීව මුලින්ගේ කාරණා ටික මතක තියාගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සෝදානම් වනට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි ධර්මාසනාවකට වැඩෙන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ හමුවීම සඳහා මම අපේ ගුණසේකර මහත්මයා ඒ වගේම අපේ දහනායක මහත්මයා තවත් අපේ උපාසක කීප දෙනෙකුත් මේක මාසයකට දෙකකට විතර ඉස්සරලා ඒ ගිහිලා ගරුතර ශ්‍රාපාදයන් වහන්සේගෙන් ඉතා කෙටි ධර්ම දේශනා දෙකක්ම අහලා අපේ සිත් සතන් පහදාගෙන අපිට හිතුණා උන්වහන්සේගේ ඒ දැනගත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී සාධර්මයේ අපේ පින්නතුන්ට බෙදා දුන්නොත් හොඳයි කියන එක. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා මුන්වහන්සේ හිමාලවගේ බොහෝ කාලයක් තිස්සේ බණ භාවනා කරමින් සිටින යෝගී ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපි ඒක හඳුනාගත්තා. එහිදී උන්වහන්සේ දැනගත් තරුණයේ ඒ තථාගත තරුණයේ උන්වහන්සේ තනියම භුක්ති නොවිද රටේ ජනතාව සඳහා මේ බෙදා දුන්නොත් හොඳයි කියන ඒ පහන් සිතුවිල්ල උන්වහන්සේට පහළ වෙලා තමයි මේ අද මේ ධර්ම දේශනාව පවත්වන්නට යොදාගත්තේ. මේ වගේ මම හිතන්නේ කීප තැනකට උන්වහන්සේ මේ ළඟදී ඉඳලා වැඩම කරනවා උන්වහන්සේගේ කටහඬ උන්වහන්සේගේ ධර්මයේ ගුවන් විදුලියෙන් රූපවාහිනිය වලින් මොනම ජන සංවිධාන මාධ්‍යයකින්වත් අහන්න දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ ඔබට අපට අනුකම්පා කරලා මේ ධර්ම දේශනාව පවත්වමින් මම හිතන දේ ඉදිරියටත් උන්වහන්සේගේ ආගමික සේවාව මේ රටේ ජනතාවට අසන්නට ශ්‍රවණය කරන්නට ලැබේ කියන විශ්වාසය අතුලට වෙනවා. මොන්සා උන්වහන්සේ ගැන බොහෝ දේ අපිට කියන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ ධර්මාසන රෝඩව තියාගෙන අපි උන්වහන්සේගේ වර්ණනා කරනකොට උන්වහන්සේට දැන් ගන්නක් නැහැ. කොහොම නමුත් අපේ පින්නතුන් දැන් උන්වහන්සේ ගැන පිළිවිට අහලා දැකලා දැනලා හොඳ අවබෝධයකින් ඉන්න පිටක් හැටියට අපි ඔබ හඳුනාගන්න තිබෙනවා. ඒ නිසා මුන්වහන්සේ භාවනා යෝගීව මහා කණ කලාවක වැඩ වාසය කරලා දැන් මේ පොල්පිටි ගමපැත්තේ ආරයන් සේනාසනික වැඩ ඉදීමෙන් ඒ පලාතේ ඉන්න ගණී ජනයාට පමණක් නොවේ දැනට සමස්ත ලංකාවටම මහා පරිවෘණක් වෙලා මහා ධර්ම කතිකයන් වහන්සේ කෙනෙක් වෙලා ශ්‍රී සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උන්වහන්සේ අවබෝධ කරගත් ආකාරයෙන් ඉතා සරලව ඔබට පහදා දෙන යදීන්ද්‍රයන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අපිට පිටින් සත්‍ය ප්‍රෙන්ඩෙන්ට පුළුවනි උන්වහන්සේගේ මේ ධර්මයේ අපේ නිරන්තරයෙන් ඇවිල්ලා පිටින් පිට අපි දීපවතාව කාලා තියෙන නිසා උන්වහන්සේ ගැන අපි දන්නවා. උන්වහන්සේගේ දායක පින්වතුන් දීපවතාව මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඒ වගේම මේක උඩක් තියෙනවා උන්වහන්සේට පසු කතා කරාවේ පිළිස උන්වහන්සේගේ දැනගැනීම සඳහා මම මේ කිව්වේ අපේ පින්නතුන් දැනගෙන ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අපි සෝදානම් වෙමු ධර්මයේ අවසානයේදී ධර්මයේ අවසානයේදී අපි ඔබට මේ පසුව වෙනත් විස්තර ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙමින් අපි උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරමු. ඒ වගේම අද දිනේදී දායකත්වයෙන් බාරගත්තු අපේ පින්වතුන් වෙනුවෙන් ඔබ සියලු දෙනා වෙනුවෙන් අටවසර බෞද්ධ බලපන්නේ අප ඒ කියන්නේ අපේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරතුමා ඇතුළු කෘත්‍ය විධායක මණ්ඩලය, ඒ අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ වගේම භාරකාර මණ්ඩලය ඒ අපි සියලු දෙනා එකතු වෙලා උන්වහන්සේට ආශිර්වාදාත්මක සාදුකාරයක් පවත්වලා උන්වහන්සේට අපි ධර්ම දේශනාව සඳහා ආරම්භ කරමු.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 බාලයෝ ආශ්‍රය කරන්නට එපා. පඬිතයෝ ආශ්‍රය කරන්න. පිදිය යුත්තන් පුදන්න. මේක උතුම් මංගල කාරණාවක් ඇටියට තමයි මේ ගාථා රත්නේ සඳහන් වෙන්නේ. පින්වත්නි මේ ගාථා රත්නයට අනුව බලනකොට අපට පෑදිලිව පේනවා බාලයෝ කියලා මේ ලෝකයේ අපි මිනිස්සු වෙන් කරන්න ගත්තොත් අසත්පුරුෂයෝ කියලා මේ ලෝකයේ මිනිස්සුන්ගෙන් වෙන් වෙන්න ගත්තොත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල නැති සියලුම පුදුජන අය මේ ලෝකේ අසත්පුරුෂයෝ වශයෙන් පත් වෙනවා. එහෙනම් පින්වත්නි අපි මේ බාලයෝ කියලා හිතන්නේ අධ්‍යාපනයෙන් අඩු කුලයෙන් ඊන වෙච්ච සිල් ගන්න නැති ගොඩාක් නරක ගතිගුණ තියෙන අයට තමයි අපි මේ බාලයෝ කියලා කියන්නේ. කවුද මේ පඬිතයා හොඳට දැනුගත්කම් තියෙන ධර්මයට ගොඩාක් නැඹුරු වෙච්ච බොහොම යහපත් වැඩ කටයුතු කරන හැමෝම පඬිතියෝ කියලා අපි කියනවා. මම ප්‍රශ්නයක් ආන්න කැමති පින්වතුනි. ලෙඩුන්ට ගොඩාක්ම අවශ්‍යතාවය තියෙනවා දොස්තර මාත්‍යෙක් පිළිබඳව. ඇයි නිරෝගීන්ට දොස්තර මාත්‍යාගෙන් වැඩක් නැහැ. ඇයි යාට ගන්න බේතක් නැහැ. එහෙනම් මේ ලෝකේ ලෙඩ රෝග තියෙන හැමෝටම දොස්තර මාත්‍යා වටිනවා. කෙලෙස් තියෙන අපි හැමෝටම පින්වතුනි තථාගතයන් වහන්සේ තුනාංශයේ ධර්මයක් අවශ්‍ය වෙනවා නම් බාලයෝ කියලා මේ අසත්පුරුෂයෝකම අයින් කළාම පඬිතුයෝ කියන රාතන් වහන්සේට බණ කිව්වාම ඒකේ වැඩක් තියෙනවාද? සත්පුරුෂයන්ට පමණක් මේ ධර්මය නම් මේ ලෝකේ පින්වත්නි අසත්පුරුෂයන්ට අපට අනුකම්පාවක් නැද්ද? මේ ධර්මානුකූල චින්තනයෙන් කල්පනා කරලා බලනකොට අපට පැහැදිලිව පේනවා මේ ලෝකයේ අසත්පුරුෂයෝ නිවන් දක්වන්න පෞකාර මිනිසුන්ට මේ ධර්මයේ දේශනා කරන්න ඒ අයටත් නිවන් අවබෝධ කරන්න තමයි අපගේ තථාගත සගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ 84 දාන දේශනා කළේ. එදා හිටපු විශේෂ ප්‍රධාන පෙළේ අසත්පුරුෂයෙක් තමයි අඟුලිමාල 999ක් මරලා. ඒ අඟුලිමාල කියන චරිතය නිසා ගොඩාක් ගෙවල් වල ස්වාමි පුරුෂයෝ නැහැ. බිරිඳවරු නැහැ. වැරට ගිය දරුවෝ නැහැ. අම්මා තාත්තා නැහැ. ඔක්කොම මරලා. ඒ මුළු නගරේම විශාල කම්පනයකටපත් කරපු චරිතයක් තමයි මේ අඟුලිමාල කියන භයානක චරිතය. බලන්න පින්වතුනි, ඒ අසත්පුරුෂ ඒ බාලයා අම්බෙන්ද තථාගතයන් වහන්සේ වඩිනවා. අඟුලිමාලට භාග්‍යතුන් වහන්සේ කතා කරනවා ධර්මයේ පාදලා දෙනවා එයා රාත්පලයෙන් පිරිනිවෙනවා. කල්පනා කරලා බලනකොට මේ අසත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කියලා කියපෝ ඒ අසත්පුරුෂයාට තථාගතයන් වහන්සේ මේ තරම් ගරු කරනවා නම් මෛත්‍රියෙන් කටයුතු කරනවා නම් මේ ලෝකේ බාලයා අසත්පුරුෂයා වෙන්න බෑ නේද? අධ්‍යාපනයක් නැති මෝඩ මිනිස්සු බාලයෝ කියලා අපි වෙන් කරනවා නම් එදාත් හිටියා පළවෙනි පළේ අධ්‍යාපනය නැති මෝඩකම තිබිච්ච කෙනෙක් චුල්ලපන්තක. ගාථාවේ පළවෙනි පේළිය කටපාඩම් කරලා දෙවෙනි එක කටපාඩම් කරනකොට පළවෙනි පේළිය අමතක වෙලා එහෙනම් මේ වගේ චරිතයකට තථාගතයන් වහන්සේ අනුකම්පා කරලා කමඨාණක් දීලා චුල්ලපන්තක මහරහතන් වහන්සේ බවට සාසනෙට රාතෙක් ඇතුළු කරා. දැන් අපට පැහැදිලි පින්වතුනි මේ ලෝකේ අසත්පුරුෂයෝ බාලයෝ නෙමෙයි නෝගත් අය බාලයෝ නෙමෙයි කියලා. එනා වක්කම් වලින් අඩු කට්ටිය බාලයෝද කියලා කල්පනා කරනකොට පේශ කර්මාන්තයේ පිටිච්ච දියණිය හොඳම උදාහරණය. වැඩකොලේ වැඩ කරලා ගොවිතැන් කරලා මාන්සි වෙලා ආපු ඒ ගොවි මාත්‍ය හොඳම උදාහරණය. යන්නේ නමක් නැතුව කන්න බොන්න නැතුව වයසක මිනිස්සේ කෙනවා තථාගතයන් වහන්සේ ආනවා මොනවරි කාටරි කවදරි ශාසනයට දීලා තියෙනවද කියනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එකම එක දවසක් මට මතකයි බත්තණ්ඩා පූජා කළා. එහෙනම් එයා මාන කරන්න. එහෙනම් දුප්පත් අය බාලයෝ කියලා භාග්‍යතුන් වහන්සේ වෙන් කළේ නැහැ. අධ්‍යාපනයේ නැති කට්ටිය බාලයෝ කියලා වෙන් කළේ නැහැ පින්වත්නි. අසත්පුරුෂයෝ ඔය ඔයගෙන් ධර්මයේ දේශනා කරලා රාත්බෝධියට පත් කළා. එහෙනම් කවුද මේ බාලයා? කවුද මේ පඬිතියා? මේක ලොකු ප්‍රශ්නයක් අපට. තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි ලෝකය හොයන්න යන්න එපා ලෝකය හදන්න යන්නත් එපා බඹයක් විතර උස තියෙන මේ කය හදා ගන්න මේ දෙතිස්මා තරලේම තියෙන සියලෝම ධර්මකාරණා සඳහන් වෙන්නේ මේ බඹයක් විතර උස තියෙන කයට එහෙනම් අපේ කයේ තියෙන බාලයා කවුද අපේ ඇස අපි මේ ලෝකයේ මිනිස්සු දිහා රාගයෙන් බලනකොට, වෛරයෙන් බලනකොට, ద్వේෂයෙන් බලනකොට අපේ ඇස් දෙක තමයි පින්වතුනි බාලයා බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ බාහිර ලෝකයේ බාලය හොයනවා. මේ Tamange කයේ තියෙන බාලයා පිළිබඳ අවබෝධය අපට නැහැ. මේ ලෝකේ අම්මෙක් වෙලා තාත්තෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැහැ කියලා දේශනාවේ සඳහන් වෙනවා. දරුවෙක් වෙලා සහෝදරයෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් නැහැ කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් රාගයෙන් බලලා තියෙන Tamange දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ නේද? වෛරයෙන් බලලා තියෙන්නේ Tamange දෙමව්පියෝ ඥාතියෝ මිත්‍රයෝ දූ දරුවෝ නේද? අන්න බලන්න පින්වතුනි එයා කරුණාවෙන් දයාවෙන් මේ ලෝකෙ දිහා බලනකොට අලෝභයෙන් මද්වේෂයෙන් විරාගයෙන් අමෝහයෙන් මේ ලෝකෙ දිහා බලනකොට එයාගේ ඇස් දෙක තමයි පඬිතයා සංසාර පැවැත්මට මේ ලෝකේ බලන සෑම කෙනාගේම ඇස් දෙක බාලයා ඉපදීම නවත්තන්න බලන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් දුක නිවා ගන්න තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකෙ දිහා බලන කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝගෙම ඇස් දෙක පඬිතයා බලන්න පින්වත්නි තවත් බාලයෙක් ඉන්නවා ඒ තමයි අපේ කන් දෙක මේ පින්වතුන්ට ಗುಣ කියනවා නම් ගෞරව කරන නම් ප්‍රශංසා කරනවා නම් මොනතරම් සන්තෝෂයෙන් මූණ මලක් වාලු පිපෙනවා හරි ආඩම්බරයි. ඇයි අපගේ ಗುಣ කිව්වා වර්ණනා කළා. මේ ප්‍රදේශයේ මිනිසුන්ට විශාල වටිනාකමක් දුන්නයි කියලා අපි සන්තෝෂ වෙනවා. බලන්න පින්වතුනි බණිනකොට තරහා යනවා වෛරය ඇති වෙනවා අකමැත්ත ඇති වෙනවා මේ හැම දෙයක්ම බාල සේවනයේ පිටුතෙනි අපි දන්නේ නැහැ මේ ඇයෙන නිසා කෙලෙස් ඇති වෙන බව යම්කිසි කෙනෙක් අපට නිନ୍ଦා අපාස කරනකොට බවිනකොට ඒ නිසා ඇතිවෙන මානසිකත්වයේ පරීක්ෂා කරලා බලනකොට අපට තේරෙන්න ඕනේ වෛරය තාම තියෙනවා ද්වේෂය තාම තියෙනවා මොකවත් මම හදලා නැහැ තාම මම පෘතුජන ස්වභාවයක ඉන්නේ. තමන්ගේ අදුපාඩු තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ සෑම වචනයක් තුළින්ම තමන්ව තමන්ට අඳුනා ගන්න පුළුවන් නම් මගේ කර්මය තමයි මට ඇහෙන්නේ කියලා එයාගේ සිත යාට හදා ගන්න පුළුවන් නම් එයා පඬිතයා සේවනය කරනවා පින්වතුනි අපි මේ ලෝකයේ දකින්න දේවල්, ඇයෙන දේවල් ගොඩාක් හිතන්නේ බාහිර දෙයක් වශයෙන්. මේ ලෝකයේ කිසිම දෙයක් බාහිරව නැහැ පිළිමතුනි. හැම දෙයක්ම මේ බබයක් විතර තියෙන මේ කයට අන්තර්ගත වෙච්ච දේවල්. අපි මේ ලෝකයේ নানা ප්‍රකාර භවවල ඉපදිලා මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් මොන විදිහටද බැලුවේ මොන ආකාරයෙන්ද මේව ස්පර්ශ කළේ ඒ හැම දෙයක්ම අපේ චක්ක ප්‍රසාදයේ තැම්පත් වෙලා තියෙනවා සංසාරේ මොනවද සවන් දුන්නේ මොනවද ශ්‍රවණය කළේ මොනවද ආගත්තේ ඒ හැම දෙයක්ම සෝත ප්‍රසාදයේ තැම්පත් වෙලා තියෙනවා තමන්ගේ කර්ම තමයි මේ ඇයෙන්නේ පෘථෙජන මිනිස්සයෙකුට වයින්කොට එයාට තරහින් වෛර බඳ ගන්නවා තාපසයෙකුට බයිනකොට යා සන්තෝෂයෙන් විනා වෙනවා. ඇයි තාපසතුමනි විනා වෙන්නේ? බලන්න මොනතරම් මම මිනිසුන්ට බැනලා තියනවද? හේතුඵල ධාමයෙන් ඇතිච්ච මේ ලෝකේ මට බැනුම් ඇහෙනවයි කියලා කියන්නේ මම බැනලා මම මිනිසුන්ට නින්දා අපාස කරලා මම බැනපු ටිකමයි මට හැෙන්නේ වැඩිපුර එක වචනයක්වත් ඇෙන්නේ අඩුවෙන් එක වචනයක්වත් ඇෙන්නේ නැතුව තියෙන්නේ නැහැ එහෙනම් මේ ලෝකේ මම මේ තරම් නිନ୍ଦා අපාස කරලා බැනලා තියෙනවා. ඒ විදිහටම මටත් දැන් බැනුම් ඇයෙනවා. එයා දැක්කා එයාගේ කර්මය. එයා තේරුම් ගත්තා මේ සංසාරයේ තියෙන ගනුදෙනුම හේතුඵල ධර්ම. එහෙනම් එයාට මේක මේ විදිහට හැරෙන්නත් පුතේජන මිනිස්යාට වෛර බැනගන්න ඇයෙන්ද පින්වතුනි මේ ඇයිච්ච එකම කාරණාව කොහොමද ආකාර දෙකක් උනේ එහෙනම් තම තමන්ගේ සෝත ප්‍රසාදයේ තමන්ගේ ප්‍රඥාව අවබෝධය තමන්ගේ ඇකියාවට අනුව තමයි මේ හැම දෙයක්ම ඇයෙන්නේ බාහිරව මොකවත් ඇයෙන්නේ නැහැ ඇයෙනකොට වෛර බදිනවා නම් රාගික වෙනවා නම්, ද්වේෂ බැඳ ගන්නවා නම්, ලෝභ වෙනවා නම්, ඒ හැමෝම බාහිරෝ ආශ්‍රය කරනවා. ඇයෙන සෑම වචනයක් තුළින්ම තමන්ගේ මෛත්‍රිය කොච්චර පිළිලද තමන් කොච්චර තව මෛත්‍රිය වඩන්න තියනවද තමන්ගේ අදුපාඩු කොච්චරද මේ හැම දෙයක්ම තමන්ව තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් සෑම මොහොතක් ගානේ තමන්ව අවබෝධ කරගන්න මේක කමටහනක් කරන්න පුළුවන් නම් එයා ඒකාන්ත වශයෙන්ම පඬිතයා සේවනය කරනවා පින්වතුනි බලන්න තවත් බාලයෙක් ඉන්නවා අපේ බබයක් විතර උස තියෙන කයේ ඒ බාලයා තමයි අපේ නාසය දැන් අපට යම්කිසි අවස්ථාවක ගඳක් දැනෙනකොට අපි මොනතරම් කැළඹෙනවද බලන්නකෝ කුණු ලොරියක් ගෙනල්ලා ළඟ නැවත්තලා මේ ගඳ සාරෙන්න බෑ මොනවද දන්නේ මේ මිනිස්සයා මෙතනට ඇවිල්ලා වාඩි උනේ හරියට තරහා කෙල සොටු සෙම නාස් දාඩිය මල මූත්‍රා කියන මේ සෑම දෙයක්ම අසුචි නෙමෙයිද මේ කයේ ඇවිදින කුණු ලොරියක් වාගේ ඉඳගෙන සේරම කුණු ටික මේ කයේ පුරවාගෙන තවත් මිනිස්සෙකුට දොස් කියන්න මොනතරම් අවිද්‍යාවක් Taman තුළ තියෙන්නට ඕනේද බලන්න පින්වතුනි ගන්ධය නිසා යා ගැටෙනවා ගැටීමේ අන්තයට අන්තගත වෙනවා නින්දා අපාස කරනවා වෛර කරනවා පිළිකුල් කරනවා ඒ කියන්නේ එයා බාලයා සේවනය කරනවා ගඳ දැනෙනකොට සන්තෝෂ වෙනවා මට පිළිකුල් භාවනාව කරන්න හොඳ අවස්ථාවක් ධර්මයේ ශ්‍රවණය කරන ගමන් භාවනාවකුත් වඩන්න මට කුසලයක් පාල වුණා අන්න එයා පඬිතයා සේවනය කරනවා පිළිමතුනි කල්පනා කරලා බලන්න මේ ලෝකේ කොච්චරනම් අපේ බාලයෝ ආශ්‍රය කරන්න ඇද්ද මේ සංසාරේ සුවඳක් දැනෙනකොට හරි සන්තෝසයි පිච්චමන් සුවඳම් අරලියමන් සුවඳක් කියලා අපි ගොඩාක් සන්තෝෂ වෙනවා ඒ සුවඳ විලම් වලට මත් වෙලා අපි ඒම මෙතන අනුගත වෙලා ඉනවා අපි නැකිලා යන්න කැමති නැහැ ඒ කියන්නේ අපි ඇලෙනවා මේ නාසය පුරුදු කරනවා පින්වතුනි මේ ඇලීම ගැටීම කියන අන්ත දෙක අපි හිතාගෙන හිටියා මේ නාසයෙන් හුස්ම ගන්න එක විතරයි කරන්නේ කියලා ආනාපාන සතිය වඩලා ඒක විදර්ශනාව දක්වා දියුණු කරලා රාත් වෙච්ච රාතන් වහන්සේලා ඕන තරම් ඉන්නවා එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ගඳ දැනනකොට සුවඳ දැනනකොට මේ දෙක තුළින් පින්වතුනි ඇලීමේ ගැටීමේ ධර්මතාවයේ තේරුම් ගන්න අවස්ථාවක් උදා වෙලා අපි සමට එනා මේ කාරණා වටාගෙන ඒ සෑම මොහොතක් තුළ තමන්ගේ සිත කැළඹෙන්න දෙන්නේ නැතුව ධර්මානුකූලව කටයුතු කරවන්න පුළුවන් නම් සෑම මොහොතක් තුළම ඒ සෑම ගන්ධයක් තුළින්ම එයාගේ අඩුවක් එයාට අදා ගන්න පුළුවන් නම් එයා පඬිතයා සේවනය කරනවා. ඒ වගේම තමයි පින්වතුනි තවත් බාලයෙක් ඉන්නවා ඒ අපේ දිව රසවත් දේවල් අම් වෙනකොට අපිට පිටිපස්සේ ඉන්නේ කවුද කී දෙනෙක් ඉන්නවද කන්න මොකවත් අපට අදාළ නැහැ කිලෝ දෙකක් විතර බෙදාගත්තා එහෙමම ගිලලා දැම්මා ඇයි අපි ජීවත් වුණත් ඇති අපේ බඩ පිරුණොත් ඇති අනිත් මිනිස්සු ගැන අපට ප්‍රශ්නයක් නැහැ මේක තමයි අපේ සැබෑ తত্ত্বය අපි පුරුදු වෙලා ඉන්න පින්වත්නි ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කරන්න එහෙනම් මේ රස දැනෙනකොට රසට අපි අවු වෙනකොට ඒ කාමසුකල්ලිකාණ යෝගයේ කියන අන්තයට වහල් වෙන සෑම මොහොතකම අපේ බාලයෝ ආශ්‍රය කරනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අපේ මේ ඇසයි කනයි දිවයි නාසයයි කියන මේ ආයතන තුල ගොඩාක් ගැඹුරු ධර්මයන් තියෙනවා නැවත නැවත අපට උත්පාදනය හදලා දෙන භවය හදලා දෙන කර්ම සමහර වෙලාවට දානයක් බෙදන්න ගියාම සමහර ව්‍යංජන තියෙන රසත් නැහැ මොකවත් නැහැ වටිනාකමකුත් නැහැ. ඒකට දානවා විශාල ඇඳන්. ඇයි ඒක වැඩිපුර දෙන්නට කමන්නේ සමහර ව්‍යංජන තියෙන ගොඩාක් වටිනවා. ඒ නිසා අපි ව්‍යංජන දාන බොහොම පුංචි ඇඳන්. කොච්චර ගත්තත් පින්වතුනි ඇඳට එන්නෙම නැහැ. මේක තමයි මේ රස පිළිබඳව අපි තුල පවතින ලෝභය. මේ ලෝකේ හැම දෙයක්ම සතරමා භූතනම් පඨවියාපෝ තේජෝ වායෝ වල නිර්මාණනම් මේක වටිනවා අරක වටින්නේ නැහැ කියලා වෙන් කරන්න අපට තියෙන අයිතිය මොකද්ද? රස දැනෙච්ච ගමන් ලෝභය ඇති වෙලා ඒක වෙන් කර ගන්නවා රැක ගන්න. එහෙනම් මේ රස නිසා අපි මොනතරම් ඇලෙනවද ගැටෙනවද අපේ දිව නිසා මොනතරම් කර්ම ඇදෙනවද අපගේ සිත මොනතරම් කෙලෙස් වලින් අපිරිසිදු වෙනවද මේක අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ධර්මතාවයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එයාගේ සිත යාට පරිස්සම් කරන්න පුළුවන් නම් එයා පඬිතයා සේවනය කරනවා පිළිමතුනි තවත් බාලයෙක් ඉන්නවා, පඬිතෙක් ඉන්නවා. ඒ තමයි අපි භාවිතා කරන වචනය. අපි කතා කරන වචන වලින් පින්වත්නි මොනතරම් මිනිස්සු අපට අමනාප වෙලා ඉන්නවද? අපට මොනතරම් අතුරු බී වෙලා ඉන්නවද? පෞල් ජීවිතයේ 99%ක්ම ප්‍රශ්න මේ කට නිසා නිදාගෙන ඉන්න මිනිසුත් එක්ක කවුරු රණ්ඩු කරන්නේ නැහැ පින්වත්නි අපිට අපේ කට පරිස්සම් නැහැ හැමදේම කතා කරලා තර්ක කරලා වාද කරලා විවාද කරලා අන්තිමට උසාවියෙන් තමයි අපට තීන්දුව දෙන්නේ. ඒ තරම් මේක ඔඩු දුවලා පිළිකාවක් වගේ. සුභාසිතාචය වාචා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ වචනය ප්‍රියමනාප වෙන්නට ඕනේ. හැමෝටම යහපත ගෙන දෙන සුළු වෙන්නට ඕනේ. එහෙනම් යම් කිසි කෙනෙක් අසත්පුරුෂ ලෙස කතා කරනවා නම්, නිନ୍ଦා අපාස විවේචනය කතා කරනවා නම්, පරුසාවාච පිසුනාවාච සම්පප්පලාප කතා කරනවා නම්, එයා බාලයා සේවනය කරනවා පින්වතුනි. කවුද මේ පඬිතියා සේවනය කරන කෙනා? පමණ දැනගෙන කතා කරන කෙනා සීලයට අනුව කතා කරන කෙනා යහපත්දේ පමණක් කතා කරන කෙනා තව කෙනෙකුගේ සිතට කයට දුක් ලැබෙන්නේ නැති විදියට වචන කියන කෙනා මෙයා පඬිතයා සේවනය කරනවා කල්පනා කරලා බලනකොට පින්වතුනි තවත් බාලයෙක් ඉන්නවා තවත් පඬිතෙක් ඉන්නවා ඒ තමයි අපේ කයසා කයේ චර්යාව අද ගොඩාක් අයගේ ගොඩාක් ප්‍රශ්න වලට හේතුව තමයි ඇසිරීම. ජී ජීවිතය අවුල් වෙලා, සමාජ ජීවිතය අවුල් වෙලා, රැකියා ස්ථානය අවුල් වෙලා, දරුවෝ සලකන්නේ, දෙමව්පියෝ සලකන්නේ, සහෝදර සලකන්නේ. මේ හැම ප්‍රශ්නයකම මුල අපගේ චර්යාව. අපි තාම දන්නේ නැහැ පින්වතනි නිවනට අදාළ ලෙස ඇසිරෙන්නේ කොහොමදයි කියන එක. අපි හිතුවාකාරකමින් අපට ඕන විදිහට අපි ඇසිරෙනවා. ඒ නිසා ජීවිතය හැමදාම දුක ප්‍රශ්න. එනම් අසත්පුරුෂය වශයෙන් ඇසිරෙනවා නම් නැවත නැවත ඉපදෙන්න කර්ම හැදෙන විදිහට ඇසිරෙනවා නම් ඒ හැමෝම බාලයෝ ආශ්‍රය කරන අය. විනයට අනුව සීලයට අනුව ඉපදීම නවත්තන්න කටයුතු කරනවා නම් ඒ විදිහට ඇසිරෙනවා නම් ඒ හැමෝම පඬිතයා සේවනය කරන අය දැන් අපට තේරෙනවා පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ලෝකෙට කියපු එකක් නෙමෙයි මේ මට කියපු එකක් 2600කට කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අද අපට නිවන් යන්න කමඨාණක් වශයෙන් පාවිච්චියට ගන්න. තවත් විශේෂ පඬිතෙක් ඉන්නවා, බාලයෙක් ඉන්නවා. ඒ තමයි අපේ සිත. ලෝභයෙන් හිතනවා නම්, වෛරයෙන් හිතනවා නම්, රාගයෙන්, තෘෂ්ණාවෙන් හිතනවා නම් මෝයෙන් හිතනවා ඒ තමයි අපේ බාල සිත අපි බාලය ආශ්‍රය කරනවා වාඩි වෙලා කල්පනා කරනවා අසුවලාගෙන් පරිගන්නේ කොහොමද කියලා වාඩි වෙලා කල්පනා කරනවා මිනිස්සු රවටලා ප්‍රත්‍ය ගන්නෙ කොහමද හැම දෙයක්ම එකතු කරගෙන පෝසත් වෙන්නේ කොහමද එයා වාඩි වෙලා කල්පනා කරනවා ඒ කියන්නේ බාලයා සේවනය කරනවා වාඩි වෙලා රාගයෙන් මත් වෙනවා රාගික දේවල් කල්පනා කරමින් කායික වශයෙන් දැවෙනවා ගින්නෙන් රාග ගින්නෙන් යා පිච්චෙනවා ඒ කියන්නේ බාලයා සේවනය කරනවා අපේ සිතේ තියෙන අසත්පුරුෂ සිටිවිලි තමයි පින්වතනි මේ බාලයා කියලා කියන්නේ. යාපත් දේවල් කල්පනා කරනකොට ධර්මානුරූපීව කල්පනා කරනකොට සත්පුරුෂයෝ ලෙස අපි කල්පනා කරනකොට නිවනට හදාළ දේවල් පමණක් කල්පනා කරනකොට අපේ සිත පඬිතයෝ සේවනය කරනවා පින්වතුනි අන්න බලන්න බාලයෝ 6 දෙනෙක් ඉන්නවා පඬිතයෝ 6 දෙනෙක් ඉන්නවා මේ බබයක් විතරස තියෙන කයේ මේක තමයි තථාගතයන් වහන්සේලා දේශනා කළේ අසේවනාච බාලාණං පඬිතානංච සේවනා බැරි වෙලාවත් මේ පින්වතුන් කියනවා නම් නෑ ස්වාමීනි බාලයා කියන්නේ මිනිස්සුමයි අසත්පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා කියලා කිව්වේ කියලා කිව්වොත් මම ප්‍රශ්නයක් අහනවා සුණාපරන්තේ කවුරුත් නැති තැනක මේ උපාසක මහත්තයා හරි නෝනා හරි හිටියොත් එදා කාවද ආශ්‍රය කරන්නේ කාවද ආශ්‍රය නැයින් කරන්නේ පුරා භූමිය තමයි අයින් කරන්න වෙන්නේ එහෙනම් මේ මිනිසුන්ට සාපේක්ෂව කිව්වනම් මිනිස්සු නැති තැන මේ ධර්මය ක්‍රියාත්මක නැති ධර්මයක් බවට අක්‍රීය ධර්මයක් බවට පත් වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දේශයකට අනුව පුද්ගලයකට අනුව සීමා සහිතව දේශනා කරපු එකක් නෙමෙයි මේක මේ භද්‍ර කලාපයේ පුරාවටම ලෝක සත්‍යයේ අරියත් බෝධියේ පිණිස සංසාර විමුක්තිය පිණිස දේශනා කරපු නිර්වාණ පණිවිඩයන් මේ බාලයා පඬිතයා අපි ඇසුරු කරන්නට ඕනේ ඇසුරෙන් බැහැර කරන්නට ඕනේ පරියන්කේ මුජුල් කායෙන් ඉඳගෙන ඇස් දෙක වාගෙන පින්වතනි මේක කතා කරලා බැනලා නෙමෙයි කරන්න තියෙන්නේ වාඩි වෙලා කට පියාගෙන ඇස් පියාගෙන වඩන්න තියෙන කමඨානම් අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන ධර්මතාවය මේ කය පුරාණ විසිරිච්ච නිර්වාණ පණිවිඩය මේ කමඨාන අපි දැනගෙන හිටියේ නෑ පින්වතනි අපි මේ ලෝකෙ දිහා බලලා අරයා මාළු අල්ලනවා අසත්පුරුෂයා මෙහා මත්තන් බොනවා අසත්පුරුෂයා සිල් ගන්නෑ බොරු කියකී ඇවිදිනවා අසත්පුරුෂයා කියලා මේ නිවන් දකින්න පුළුවන් වෙච්ච දුර්ලභ ගණයේ මිනිසත් භවයට මොනතරම් නිନ୍ଦා පාස කළාද එක දෙයක් තේරුම් ගන්න පින්වතුනි මේ ලෝකයේ යම් කිසි කෙනෙක් නිවන් දකින්න නම් එයා කුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න ඕනේ හේතුව අරියක් බෝධිය පසේ බුදුමහරහතන් බෝධිය සම්මා සම්බුද්ධ බෝධිය කියන මේ කුන්තරා බෝධිය නැත්තම් මේ ලෝකේ කිසිම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි හැමෝම සසර දුකයි කියලා කියනවා නම් නිවන් දකින්න වැඩ කටයුතු කරනවා නම් ඒ තුන්තරා බෝධියකින් එකක් පතනවා කියන එක නේද? එහෙනම් අපි ඔක්කොම කවුද බෝධිසත්වරු? එහෙනම් මේ ලෝකේ පුරා භූමියාවේ ඉඳලාම ඇහැට පේන නොපෙනෙන දිග සත්තු, කොට සත්තු, ළඟ සත්තු, දුර සත්තු, ඉපදිච්ච සත්තු, ඉපදෙමින් ඉන්න සත්තු, ඉපදෙන්න ඉන්න සත්තු මේ කට්ටිය කවුද? හැමෝම බෝධිසත්වරු, තුන්තරා බෝධියකින් එකක් පතාගෙන සසර යන බෝධිසත්වරු. එහෙනම් බෝධිසත්වයෙකුට තමයි අසත්පුරුෂයා දුස්සීලයා කියලා අපි බැනලා තියෙන්නේ. නිවන ප්‍රාර්ථනා කරගෙන ಗುಣධර්ම වඩන කට්ටියට තමයි නිന്ദා අපාස කරලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? ඒ බෝධිසත්වරු තාම ಗುಣධර්ම වලින් පිරීලා නැහැ. මාර්ගඵල වලටපත් වෙලා නැහැ. හැබැයි කවදාරි දවසක ඒ තුන්තරා බෝධියකින් එකට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ පිරිනිවන් පාන්නේ. එහෙනම් අපේ ගෙදර ඉන්න ස්වාමිපුරුෂයා භාර්යාව කවුද? දරුවෝ කවුද? දෙමව්පියෝ කවුද? සහෝදරයෝ කවුද? ඔක්කොම බෝධිසත්වරු. ආනන්ද මේ අඩිය රැළ සක්විති රජ වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නම් 550 ජාතක පොත් වහන්සේලා බලනකොට নানা ප්‍රකාර දේශම් බවල අපේ මාබෝසතනන් වහන්සේ ඉපදිලා හිටියානම් මේ ලෝකයේ පුරාකුම්භියේ ඉඳලාම සෑම සත්වයක්ම පින්වත්නි බෝධිසත්වයෝ කියන එකට සාක්ෂියක් ලැබිලා නේද එහෙනම් අපේ ජීවිතය අපි මේ බාල්‍ය ආශ්‍රය කරපු ප්‍රමාණය කොච්චරද කියලා කිව්වනම් පින්වත්නි අපේ මුළු සංසාරේ පුරාම බාල්‍ය තමයි අපි සේවනය කරලා තියෙන්නේ. හැමෝම සිල් දවසේ මෛත්‍රී භාවනා වඩනවා. ඇයි මට මෛත්‍රිය වඩන්නට ඕනේ? පින්වත්නි මෙතනින් ආයෙත් මෛත්‍රිය වැඩුවට හරියන්නේ නැහැ. ගෙදර ගියාම පදුමුට්ටු පොලේ ගන්නවා, දන ගන්නවා, තරහා ගන්නවා, කතා බහ කරන්නේ නැහැ, කන්නේ නැහැ, උයන්නේ නැහැ. මොකටද මෙච්චර තරහා? තමන් වෙනුවෙන් මෙච්චර කැප වෙන අම්බ කරලා දෙන උයලා දෙන මේ තමන්ගේම පවුලේ අයට අනුකම්පාවක් නැත්නම් සමාවක් නැත්නම් කීකරුකමක් යටාත්පාත්කමක් නැත්නම් මේ ඇවිල්ලා වාඩිලා වැඩුවට මෛත්‍රියක් වැඩෙන්නේ නැහැ පින්වතුනි. එහෙම වැඩෙන මෛත්‍රියක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැහැ. එනම් අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන මේ තථාගත පණීඩය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මා ගැඹුරු තවත් ධර්මතාවයක් ඒක තමයි ධම්සක්පවතුන් සූත්‍රය මෙච්චර කාලයක් අපි ඉතාලි හිටියේ මේක මාමංගල සූත්‍රය කියලා නැත්නම් මේ මංගල සූත්‍රය තුල 84000 ධර්මස්කන්ධ පේනවා මේ ගාථා රත්නය සම්පූර්ණයෙන් දේශනා කරන්න මේ භද්‍ර කලාපය මදි වෙයි කියලා හිතෙනවා සමහර වෙලාවට. මොකද්ද මේ දන්සප්පවතුන් සූත්‍රය බාලයා කියලා කියන අත්කල මතාන යෝගය බාල වැඩ කරනකොට අසත්පුරුෂ වැඩ කරනකොට දුකටපත් වෙනවා වේදනාවටපත් වෙනවා නැවත නැවත ජාතියට ජරාවටපත් වෙනවා එහෙනම් බාල ක්‍රියාවලිය කියලා කියන්නේ අසත්පුරුෂ වැඩ කියන්නේ එයා නැවත නැවත අත්ත කියලා මතාන යෝගයේ දුක් විඳිනවා පින්වතුනි. පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ යහපත්ද පින් කර්ම කුසල් කර්ම සත්පුරුෂ ක්‍රියාවලිය. ඒ කියන්නේ එයා සැප විඳින්න කාම සුකල්ලිකාන් යෝගයේ අන්තගත වෙනවා. මේ අන්ත දෙක ගැන තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් අත්තකල මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන මේ අන්ත දෙකේ ක්‍රියාකාරී ස්වභාවය තමයි දේශනා කරන්න පින්වතුනි. එහෙනම් මෙච්චර කාලයක් අපි දුකයි දුකයි කියලා මොනවද කරලා තින්නේ දුකට හේතු කිසිම කෙනෙක් සැපයි සැපයි කියලා සැපට හේතු හදලා නැහැ. හැමදාම අපි ඉපදිච්ච වෙලේ ඉඳලා වැඩිපුර හම්බ කරන්නේ කොහමද? පෝසත් වෙන්නේ කොහමද? ලස්සනම කෙනා බඳින්නේ කොහමද? තට්ටු දෙකේ දෙයක් හදන්නේ කොහමද? වාහනයක් ගන්නෙ කොහමද? කාවද රවට්ටන්නේ අද දවසේ කියලා මේම කල්පනා කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මං හිතනවා මේ පවුල් වල මේ ගෙවල් වල කිසිම ගෙදරක මැරිච්ච නැති ගයක් නැති වෙයි කියලා කල්පනා කරලා බලන්න අපේ අම්මා තාත්තා පිළියම්මා පිළියත්තා මුත්තපනත්තා යනකොට අක්කර පාට ඉඳන් ගෙනිච්චා බිරින්දෑවරු දරුවෝ එක්කගෙන ගියා අම්බ කරපු සියලෝම මුදල් ටික පොට්ටනියක් බදලා අරගෙන ගියායි කියලා කාටද කියන්න පුළුවන් කමක් තියනවද ඒ හැම දෙයක්ම පින්වතුනි පොළොවට විසි කරලා දීන් තියෙන්නේ. ඒවා තමයි දැන් අපි භුක්ති විඳින්නේ. ඒ නම් යනකොට මොකවත් ගෙනියන්න බැරි නම් ලද දෙයින් සතුටු වෙන ඒ මධ්‍යම ප්‍රතිපදාව අපි තුල නැහැ පින්වතුනි. හැබැයි බොහොම ගෞරවණීය කියනවා අපි උපාසක පින්වතුන් අපි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ සමාජිකයෝ දායකයෝ කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ කිසිම කෙනෙක් නැහැ. අපි ඉපදෙන්න කලින්ම පින්වතුනි කාලේ දීපේ දේශයේ කුලේ මව තීරණය වෙලා ඉවරයි. ආවල් මවගේ කුසේ ඉපදෙනවයි කියලා තීරණය වෙච්ච ගමන් අපට කින් යුරෝපා රටක ඉපදෙන්න බෑ. දකුණු අප්‍රිකාවේ ඉපදෙන්න බෑ. ඒක අපට හිමි නෑ. එහෙනම් අපි ඉපදෙන්නේ කොහෙද? කොයි අම්මගේ කුසේද? කොච්චර කාලයක් ආයුෂ ලබනවද? මොනවද ඉගෙන ගන්නෙ? කොච්චරක් වතුර බොනවද? කොච්චරක් බක්කනවද? කාවද බදින්නේ? කොහෙද ගින්නේ? කොහෙද ගෙවල් හදන්නේ? අම්බ කරන සම්පූර්ණ මුදල තීරණය වෙලා ඉවරයි. ඊට වඩා රුපියලක්වත් අම්බ කරන්න බෑ. ඉපදෙන්න කලින්ම පින්වතනි ඊළඟ භවයේ කර්මය සැකසීලා නම් ඒ කර්මයට අදාළ සියලෝම සංඥා සංස්කාර ධර්මයෝ නිර්මාණය වෙලා නම් උඩපැනපැන අම්බ කරන උඩපැනපැන මහන්සි වෙන අපි සම්පූර්ණ උම්මත්තකයෝ කියලා දැන් තේරෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේගේ කර්මයේ සැකසීලා තිබුණා යවාල් වලින් ධම්මලඳන්න. අනේ පිළිසිනුතුමා ඉන්නවා විසාකාව කියන මහා උපාසිකාව ඉන්නවා කොසල් රජුරෝ ඉන්නවා කොයි කාටවත් බැරි වුණානේ ඒ යවහල් ටික විසි කරලා සුවඳල් වලින් බත් පූජා කරන්න කිසිම කෙනෙකුට බෑ පින්වත මේ කර්මය වෙනස් කරන්න තථාගතයන් වහන්සේ යවහල් වලින් දාන වළඳන්නට ඕනේ ඒ කර්මය ඒ ආකාරයෙන් සිදු වෙන්නට ඕනේ එහෙනම් අපේ බත් පිඟාන කෙනෙකුට උදුරන්න බැරි නම් ඒ සෑම බත් ඇටයක්ම අපේ නම ලියවිලා තියෙනවා නම් අපට ලැබෙන සෑම සම්පතක්ම තීරණය වෙලා නම් පින්වත්නි අපට තියෙන කර්මයට යටත් වෙලා කටයුතු කරන්න මිසක් වේසෙන්න නෙමෙයි. අපි වේසෙන්න ඕනේ අපේ ආයතන හයේ අඩුව හදන්න. අපේ ආයතන වල තියෙන දෝෂ හදන්නේ නැහැ. අපි ලෝකය හදනවා, ළමයි හදනවා. මේ ලෝකයේ හැම කෙනාටම දරුව වෙලා ඉපදිච්ච අය තමයි අද සංසාරයේ වර්තමානයේ අපට දරුව වෙලා ඉන්නේ. අපි කියන දේවල් ආන්නේ. ඒ මානවනම් නේරාංජනා නදියේ වැලිකට වාගේ පාළ වෙච්ච බුදුවරුන්ගේ වචන අයුවේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ 28 බුද්ධ ශාසනය පුරාම රාතන් වහන්සේලාගේ වචන ඇහුවේ නැත්තේ ඇයි? ඒ බුදුවරුන්ගේ බණ අහලා නිවන් දැක්කේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් ආන්න වෙනවා. ඒලා කිසිම බුදුරෙක් ඇවුම්කම් දෙන්නේ නැතුව කිසිම රාත්‍රියේ ධර්ම දේශනාවට ඇවුම්කම් දෙන්නේ නැතුව මුරණ්ඩු වෙවි ආහංකාර වෙවි පංචකාමයන් පිනව පිනව ඇවිද ඇවිද අද අපට දරුව වෙලා අනේ පුතේ මේම කරන්න මේම කියන්න කිව්වා මේක කරයිද මේක වහන වීලුවක් පින්වතුනි ඒ නිසා තමයි ගොඩාක් දෙමව්පියෝ දරුව වෙනුවෙන් අවුරුදු 25 ගත කරලා මාන්සිලා මාන්සි වෙලා පස්සේ ඒගොල්ල වෙනම ජීවිතවලට ගියාම දරුවා එන්නේ නැහැ, බලන්නේ කන්න දෙන්නේ නැහැ, බොන්න දෙන්නේ පීඩා පිළිසරණ මොකවත් නැහැ කියලා ඒ දරුවන්ට තමන්ගේ ලියදෙන ඕනියම් කරනවා. ලේනිට ඕනියම් කරපු බෑනට උනම් ඕනියම් කරපු උපාසක උපාසිකාවෝ ඕන තරම් අපි අතර ඉන්නවා. හැබැයි දැක්ක ගමන් ලේ උණු වෙලා කිරි වෙලා කිරි දීපු දරුවට තමන් ඕනියම් කරනවා කියලා කියන්නේ. ඉතින් එහෙම දෙයක් හදාගන්න නැතුව තරුණ කාලේ මාන වෙන්න තිබුණා නේ. එක දෙයක් තේරුම් ගන්න පින්වතුනි මේ ලෝකයේ මිනිසක් බව ලබලා ඉපදෙන හැමෝම ඉපදෙන්නේ ගෙවල් හදන්න හම්බ කරන්න නෙමෙයි රාහත් වෙන්න අපි මේ සෑම භවයකටම ගිහිල්ලා ඉපදිලා දුක් විඳලා දුක් විඳලා මේ කුසල් එකතු කරන්නේ මිනිසත් බව ලබාගෙන රාත් වෙන්න. හැබැයි දුර්ලභම ගණේ අම්බෙච්ච ගමන් මිනිසත් බව අම්බෙච්ච ගමන්ම කොණ්ඩෙඩයි කරනවා, දත් තමුනනවා, පාට කරනවා, අලුත් දේවල් අඳිනවා, වයසට යන්න කැමති නැහැ, ගෙවල් හදනවා, අම්බ කරනවා, පෝසත් වෙන්න පැය 20ක් වැඩ කරනවා. කල්පනා කරලා බලන්න පින්වත්නි සුනකය වෙලා අපි හිටියේ නැද්ද? ගෙවල් මුර කෙරුවේ නැද්ද? කවුද අපට පඩි කෙරුවේ? බේත් තරම් දුන්නේ අවුරුද්දට කවුරුත් අපට කැවුම් කෙසෙල් බිල් දුන්නේත් නැහැ. ඇඳුමක් අරන් දුන්නේත් නැහැ. අපිට කවුරුත් නිවාඩු දුන්නේත් නැහැ. වැටුපක් නැතුව නිකම්ම නිකම් වැස්සට දෙමි දෙමි පිනිබබා මිදුල් වල ඉඳගෙන යන්නේ මිනිසුන්ට මුර කර කර ඒ මිනිසුන්ගේ වස්තුව මුර කරලා කුසල් ලදාගත්තා ගවය වෙලා ඉපදිලා කරත්තවල බැදලා පඩියක් නැතුවේ මිනිස්සු ගමන් එක්කන් ගියා. එළදෙන්න වෙලා ඉපදිලා කිරි දුන්නා මේ මිනිසුන්ට අපේ ලේ ටික ඔක්කොම පූජා කළා අපේ මස් ටික මේගොල්ලෝ උයාගෙන කෑවා මේ විදිහට নানা ප්‍රකාර භවවල ඉපදිලා දුක් විඳලා එකතු කරපු කුසලවල සම්පූර්ණ ප්‍රතිඵලය තමයි මේ වාඩිලා ඉන්න මිනිස්සුත් භවය මේක ඉස්සලා තේරුම් ගන්න පිළිවෙත එහෙනම් මේ තරම් දුර්ලභ ගණේ භවයක් හම්බෙලා මිනිසත් භවය ලැබිච්ච ගමන්ම පටන් ගත්තා නැවත තිරිසනෙක් වෙන්න අපාට යන්න කරන තරම්ම කරන්නේ බලු වැඩ නේද පින්වතුනි ඇයි අපේ අඩු අපි දන්නේ නැද්ද රාගයේ තියෙන බව ඇයි අපට ඇවිල්ලා නිලධාරීන් කියලා දෙන්න ඕනේද පරචිත විධානයේ තියෙන කට්ටියට ලියලා දෙන්න ඕනේ අපේ අකුසල ටික අපි දන්නවා පින්වත්නි අපට තරහා යන බව, ලෝභය තියෙන බව, රාගය තියෙන බව, වෛරය තියෙන බව අපි හැමෝම දන්නවා. වාඩි වෙලා අවංකවම මෙනෙහි කරන්න තමන් තුළ ඇඟිලා ඉන්න කකුසල කර්ම කොච්චරද කියලා තමන් තුළ තියෙන සංගවිච්ච අසත්පුරුෂ ගුණධර්ම කොච්චරද කියලා හැම දෙයක්ම දන්නවා අදාගන්න කැමති නෑ මොකටද අදාගන්නේ රාත්තුනා මේවා විඳින්න බෑනේ. අල්ලපු ගෙදර මිනිස්සුන්ට නඩුවක් දාලා තියෙනවා. මම රාත්තුන නඩුවට යන්නේ කවුද? එහෙනම් මේ මිනිසුන්ගෙන් පරිගන්න ඕමනාවට නැවත ඉපදෙනවා. පංචකාම පිනවන්න නැවත ඉපදෙනවා. නිවන් දකින්න ඕමනාවක් නැහැ පින්වත්නි. හැමදාම ඉපදිච්ච වෙලේ ඉඳලාම ඇහැරිච්ච වෙලේ ඉඳලාම අම්බ කරන්න අම්බ කරන්න කියලා උදේ ඉඳලා රෑ වෙනකම් පැය අටක් දුවනවා කකුල් වල රෝදයි කරගෙන හැබැයි කවදාවත් උදේ නැගිට්ටාම හවස පාවෙන තමන් ಗುಣධර්ම වඩනවායි කියලා කිසිම කෙනෙක් එහෙම තීරණය කරලා නැහැ. සියලු දන් දැවිල්ලත් පින්වතුනි කතා කරන්නේ පරුසාවාච පිසුනාවාච සම්පපලාප මුසාවාද බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රසිද්ධියේ සද්දෙට කියලා බුදුන් සරණ යන්නේත් නැහැ දාන් සරණ යන්නෙත් නෑ සංඝ සරණ යන්නෙත් නෑ වෛරේ සරණ යනවා ලෝභේ සරණ යනවා ඕපදූප සරණ යනවා මේවා තමයි සරණ යන්නේ එහෙනම් අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියනකොට දැන් අපේ කායික චර්යාව තුළ සිතිවිලි තුළ වචන තුළ මේ ආයතන හය තුළ තියෙන සියලෝම බාලය දැන් අපට පැහැදිලි මේ බාලයෝ නිසා තමයි පින්වත්නි නැවත නැවත අපි මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්නේ අද ඉඳලා පඬිතියෝ සේවනය කරන්න මේ අසේවනාච බාලාණං පඬිතානංච සේවනා කියන තථාගත ධර්මය අරන් බලනකොට මේ ධර්මයේ තුල පින්වත්නි තවත් විශේෂ කාරණාවක් ගැඹලා තියෙනවා ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය බාලයා කියන්නේ දුක පණ්ඩිතයා කියලා කියන්නේ දුකෙන් නිරෝධ වීම. එහෙම නැත්නම් යහපත් මාර්ගය. අපි හැමෝම බාල ක්‍රියා කරනකොට දුක ඇති වෙනවා. වේදනාව ඇති වෙනවා කරදර වලටපත් වෙනවා ඒවට හේතුව හොයනවා ඒ බාලයා නිරෝධ කරනවා නැවත සත්පුරුෂ සේවනයටපත් වෙනවා යහපත් විදිහට ජීවත් වෙනවා පඬිතියා සේවනය කරනවා මෙතන ආර්ය සත්‍ය අතරම තියෙනවා පින්වත්නි දුකයි දුකට හේතුවයි බාලයා තුළ තියෙනවා නිරෝධ කරන ක්‍රමයයි නිරෝධ වීමයි පඬිතියා තුළ තියෙනවා බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයට අලුත් විග්‍රහයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි මේ දුක එකතු කරා නැති කරන ක්‍රමය හදාගත්තේ නැහැ නැති කරන ක්‍රමය දුක ඇති වෙච්ච ක්‍රමයමයි පින්වතුනි දැන් බලන්න මේ පින්වතුන්ට කවුරු හරි බයිනවා. ඒ බයින එක නවත්තන්න බෑ. බයින එක ලබා ගන්න ක්‍රමවේදය වෙනස් කර ගන්න පුළුවන්. පේන දේ වෙනස් කරන්න බෑ. පේන නිසා ඇති වෙන කර්මය වෙනස් කරගන්න පුළුවන්. හිතෙන දේ වෙනස් කරන්න බෑ. හිතෙනකොට ඇති වෙන කර්මය වෙනස් කරන්න පුළුවන්. මේ ධර්මයේ වටහා ගත්තොත් එයා ජීවිත කාලෙම කල්යාණ මිත්‍ර අසුරක ඉන්න පඬිතියෝ සේවනය කරන කෙනෙක් බවට පත් වෙනවා. අසේවනාච බාලාණං පණ්ඩිතාණංච සේවනා කියන්නේ පින්වතුනි ඇලීමේ ගැටීමේ අන්ත දෙක බාලය ආශ්‍රය කරනවා කියලා කියන්නේ ගැටීමේ අන්තය පණ්ඩිතයා සේවනය කරනවා කියන්නේ ඇලීමේ අන්තය එහෙනම් ඇලීමේ ගැටීමේ අන්ත දෙක තථාගතයන් වහන්සේ දේශනා කරනවා කුමක්ද මධ්‍යම ප්‍රතිපදාව පූජාච පූජනීයාණං අපි මේ පිරිය යුක්තෝ කියලා කියන්නේ මේ ලෝකේ ගොඩාක් ශ්‍රේෂ්ඨය ಗುಣධර්ම තියෙන අය මාර්ගඵලලාභී කියලා හිතාගෙන ඉන්නවා ඒක භෞතික වශයෙන් ඇත්ත. හැබැයි ලෝකෝත්තර වශයෙන් තවත් ඇත්තක් තියෙනවා. අපි යම්කිසි අසත්පුරුෂ ක්‍රියාවලියක් දැක්කාම ඒක තුළින් අපේ සිත කැළඹෙන්න ඉඩ නොදී වෛරය, ద్వේෂය ඇති වෙන්න ඉඩ නොදී අපාසය, නිന്ദාව ඇති වෙන්න නොදී අපේ සිත අපි පරිස්සම් කරනවා නම් මේ මිනිස්සු කරන දේවල් වලට දඬුවම මේ නාම රූප සංඥා සංස්කාර වලින් ලැබෙනවා නම් අපි මොකටද අනුන්ගේ නඩුවලට පෙරතලුරෝ වෙන්න යන්නේ මිනිස්සු මාළු අල්ලනවා නම් ඊළඟ භවය එයා මාළු වෙයි. අර මැරිච්ච මාළුවා මිනිසයා වෙලා බිලිකොක් අරගෙන එයි. ඒක ඒ දෙන්නගේ ගනුදෙනුම. අපි මොකටද ඒ මිනිස්යාගේ නඩුවට පෙරපදෝරුවා වෙලා වැටුපක් නැතුව නඩු කියන්න යන්නේ? මිනිස්සු මේ ලෝකේ හොරකම් කරනවා. ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? අපි ආවේ නිවන් දකින්න නම් අපේ දේවල් හොරකම් කරනවා නම් සාදුකාර දෙන්න හේතුව මේ හැම දෙයක්ම ලැබිලා තින්නේ කුසල් වලට අනුව අපේ පරිභෝජනයේ තියෙන සෑම භාණ්ඩයක්ම පින්වතුනි අපගේ කුසල් අපට කුසල් නැත්තම් සමහර දේවල් හම්බෙන්නේ නැහැ එහෙනම් මේ කුසලේ ඉවර කරන්න ඕනේ නේද නිවන් දකින්න කුසල් පින් තිබුණාම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. අකුසල පව් තිබුණාම සතර අපායේ ඉපදෙනවා. එහෙනම් උත්පත්තිය හේතු වෙච්ච දේ අපි දෙන්න කලින් යම් කිසි කෙනෙක් අරගෙන යනවා නම් හොරකම් කරනවා නම් අපේ වස්තු අත්හරින්න මේ මිනිස්සු අපට උදව් කළා. ඒක දානයක් කොට පූජා කරලා සාදුකාර දෙන්න බැරෙන්න අපි මේ මිනිස්සුර ගන්න පොල්ලක් ගන්නවා. මේ මිනිස්සුර විරුද්ධව නඩු කියනවා. නැවත අර වස්තු අරගෙන ගෙදරින් තියනවා. ඒ කියන්නේ අත්හරින්න කැමති නෑ. ඉබේ අත්හැරිනවා නම් ඒකත් උදලගෙන යනවා. නිවන් දකින්න කැමති නෑ අපි. එහෙනම් අපි මේ ධර්මතාවය කල්පනා කරලා බලනකොට මේ සෑම දෙයක් තුළම තියෙන පින්වතුනි පූජනීය භාවයන් අපි දකින හැම දෙයක්ම නිවනට අදාළ ලෙස දකින්න. එතකොට ඒවා පූජනීය දේවල්, පූජාච පූජනීයම්. එනම් මේ හැම දෙයක්ම පිළිය යුතු වස්තු බවට පත් වෙනවා. ඇහෙන හැම දෙයක්ම කමඨාණක් කරන්න. මේ මිනිස්සු මට බයින්නේ නැහැ. මම බැන්න දේවල් මට නැවත ලබා දෙනවා. මගේ ලියුම බාර ගන්න කෙනෙක් නැහැ. ඒක ආපහු මට නැවිලා. එනම් මම බැන්නා. ඒක මට ඇහෙනවා. මේ මිනිස්සු මට බැන්නේ නැහැ. මගේ බැලුම් තමයි මට හැෙන්නේ. බලන්න යාගිට කොච්චර සෑහළුද. මට මොකවත් පේන්නේ මම ගෙනාපු කර්මය මට පේනවා. මට මොකවත් දැනෙන්නේ මාගේ කර්මය මට දැනෙනවා මට සිතෙන්නේ මාගේ කර්මය මම දුස්සීල ඒ නිසා තමයි අසත්පුරුෂ දේවල් සිතෙන්නේ සිල්වන්ත කෙනාට ගොඩාක් සිල්වන්ත දේවල් සිතෙනවා එහෙනම් අපේ ජීවිතවල අපිට වැරදිච්ච ගොඩාක් දේවල් තියෙනවා පින්වතුනි. අපි දන්නේ නැහැ. අපි මේ මිනිසක් භවයේ මොනවද කරන්නේ කියලා මේක తాවකාලික නවාතන් පොළන් අපි ණයට අරගෙන තියෙන මේ උස්ම ටික ආයෙත් ඉවර වෙනකොට පින්වත්නි මේක අත්හරින්න ඕනේ හැම දෙයක්ම කියලා යන්න ඕනේ දැන් තම තමන්ගේ කයවල් අරගෙන ගිහින් බලන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඉපදිච්ච වෙලාවේ තිබිච්ච ස්වરૂපේ නැහැ මේවා විරූප වෙලා ඉසකස් ටික සුදු වෙලා ඇස් පෙනීම අඩු වෙලා කන්න එන්නේ ඉඳගෙන ඉඳ බෑපයක් ධනිස් කකියනවා කොන්ද කකියනවා බෙල්ල කකියනවා මේ තරම් ප්‍රශ්න ගැටලු වලට මැදි වෙලා තාම අනිත්‍ය පිළිගන්න කැමති නෑ ඒ නිසා ඩයි ගන්නවා පාට කරනවා පූජාච පූජනීයානම් කියලා කියන ධර්මතාවයේ පින්වතුනි මේ ලෝකේ හැම දෙයක්ම කමටාම් හැම දෙය තුළින්ම අපට නිවනට උදව් ලැබෙනවා ඒවා හැම දෙයක්ම පූජනීය වස්තු අපට හම්බෙන සෑම ප්‍රශංසාවක් කීර්තියක්ම අපි ලබන කමටාන් නින්දාවක් අපාසයක්ම අපි ලබන කමටාන් ඇයි පින්වතුනි මේ නාම රූප පිළිච්ච මේ ලෝකේ කමටාන් පිළිච්ච ලෝකේ මේ කමටාන් වලින් වැඩ ගන්න නැත්තේ ප්‍රයෝජන ගන්න නැත්තේ ඇයි අලුතෙන් නැවත නැවත ඉපදෙන්න කර්ම හදාගන්නේ අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා පූජාච පූජනීයාණං ඒතං මංගල මුත්තමං කියන ධාතාව අපගේ ජීවිතවල විශේෂ කමඨාණක් වුණා පින්වත්නි තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝක සත්‍යයේ නිවීම පිණිස පමණයි අපි දැනගෙන හිටියේ නෑ මේ මාමංගල සූත්‍රයේ කවදාද දවසක මාව හරියත් බෝධියට පත් කරයි කියලා. මම දැනගෙන හිටියේ නෑ කටපාඩමින් දන්න මේ ගාථා රත්ණය මාව කවදාද දවසක මේ සසරෙන් එතර කරන බව එහෙනම් තම තමන්ගේ විමුක්තිය තම තමන් තුළ තිබුණා. තමන්ගේ ළඟ තමයි පින්වත්නි අපායයි නිවනයි තිබිලා තියෙන්නේ. එහෙනම් අද ඉඳලා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් බාලයව ආශ්‍රය කරන්න එපා. සෑම මොහොතක් තුළම මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් ගනුදෙනු කරනකොට පඬිතියෝ සේවනය කරන්න, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රය කිව්වම බස් එකක් අරගෙන අනුරාධපුර යන්න එපා. මේ බබය අපිට උස තියෙන මේ ඇස කරන දිව නාසය සමසිතේ සත්පුරුෂ ධර්මයේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර යෝමං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති යෝමං පස්සති යමෙක් මේ ආයතන අයතුලින් මේ නාම රූප තුලින් ධර්මයේ දකිනවා නම් එයා තථාගත ගෞතම වන මාව දකිනවා යමෙක් තථාගත ගෞතමයන් වහන්සේ දකිනවා නම් එයා සැබවින්ම තථාගතයන් වහන්සේ දැක්කේ නැහැ එයා දැක්කේ ධර්මය එහෙනම් අපට මේ හැම දෙයක් තුළම අපගේ සිත හැදෙන බව, ගැටෙන බව තේරුම් ගන්න පුළුවන් නම්, Tamanගේ මනසේ දුර්වලකම වටා ගන්න පුළුවන් නම්, ඒ සෑම දෙයක් තුළින්ම Tamanගේ සිත නිවනට යොමු කරන්න පුළුවන් නම්, එයා මේ ස්පර්ශ කරන්නේ ධර්මය. සෑම වචනයක් තුළින්ම පින්වතුනි යාපත් දේවල් කතා කරන්න අද ඉඳලා එක මැරිලා යනවා මොකටද මෙච්චර තරහා කොහාට ගෙනියන්නද ඇයි මෙච්චර වෛරය කාට දෙන්නද හැම දෙයක්ම අත්හරින්න නිරෝධ කරන්න වැඩක් නැහැ පින්වත්නි ඒකාන්ත වශයෙන්ම මැරෙනවා මැරෙනවා කියන කිස්තිර නම් අපි මේ ජීවත් වෙන පොඩි කාලයකට මොකටද මේ විදිහට රඟපාන්නේ අපි අපේ සැබෑ தත්ත්වය සසර දුකයි නිවෙන්න ඕනේ කියන එක. හැබැයි අපි මේ මාකොළව වේදිකාවක් කරගෙන අපි හැමෝම නළුනිලිය වෙලා පෝසත් චරිත රඟපානවා, කිරියම්මා කිරියත්තා චරිත රඟපානවා, දුෂ්ට චරිත රඟපානවා, ප්‍රධාන චරිත රඟපානවා. හැමෝම නළුනිල්ල වෙලා අපිට අමතක වෙලා අපි උපාසක පින්වතුන් තථාගතයන් වහන්සේගේ ශාසනයේ සමාජිකයෝ අපි ඉපදිලා ඉන්නේ නිවන් දකින්න කියන එක අපට අමතක වෙලා පින්වතුනි එහෙනම් අදින් පස්සේ මේම වෙන්න බෑ. අද අපි දැනගත්තා මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ගොඩාක් අසත්පුරුෂය වැඩ කරලා අපි දන්නේ නැහැ අසත්පුරුෂය අපි ආශ්‍රය කරලා අපි බාලයෝ සේවනය කරලා අද ඉඳලා මේ සෑම ආයතනයක් තුළින්ම පඬිතියෝ සේවනය කරන්නට ඕනේ සෑම ආයතනයක් තුළින්ම අපි කල්යාණ මිත්‍රයෝ සේවනය කරන්නට ඕනේ මේ ආයතන හය තුළින් ඉපදීමට අට ගන්නා වූ හේතු නවත්තන්නට ඕනේ අපි හිතාගෙන ඉන්නවා පින්වතුනි කර්ම කියලා කියන්නේ වෙනම එකක් ඉපදෙනවායි කියලා කියන්නේ ඒක වෙනම ප්‍රශ්නයක් කියලා නෑ පින්වතුනි ඉපදීම සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ මේ ආයතන 6 ඇස කන දිව නාසය සමසිත පාවිච්චි කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කුසලයක් කරන්න බලමු කිසිම දෙයක් කරන්න බෑ ඇස කන දිව නාසය සමසිත පාවිච්චි නොකර අකුසලයක් කරන්න බලමු කිසිම දෙයක් කරන්න බෑ එහෙනම් කුසල් අකුසල් නිර්මාණය කරන්නේ ආයතන 6 මේ ආයතන අයේ අඩුව හැදුවොත් ඒ කාන්ත වශයෙන්ම ඉපදීම නවතිනවා ඉපදීම නවත්තන කමඨාන තියෙන මේ කයේ මේ කයයි නිවෙන්නේ ලෝකය නෙමෙයි එහෙනම් අපි හැමෝම අපගේ කයේ අඩුව අපි දැක්කා මේ බබයක් විතර උස තියෙන මේ කයේ ධර්මතාවය දැක්කා අපේ කමඨාන අපි තේරුම් ගත්තා එනම් මේ පුණ්‍යක්කත නැමැති සිතේ මේ ධර්ම දේශනාව කමඨාන හොඳට වපුර ගන්න හොඳට නිදාංගත කරගන්න නැවත නැවත සී කරන්න මෙනෙහි කරන්න මේ බඹයක් විතර උස තියෙන කයේ බාලයෝ නිට්ටාවට සුවපත් කරන්න පඬිතියෝ සේවනය කරන්න ආයතනයේ අඩුව හදන්න හැම දෙයක්ම කර්මානුරූපී කියලා තේරුම් අරගෙන හැම දෙයක්ම ගනුදෙනු වෙලා ඉවර වෙලා යන්න අරින්න ඒ මොනොන් අපි සියලෝම දෙනාට උත්සවයක් තියෙනවා. ඒතන් මංගල මුත්තමං මොකද ඒ උත්සවේ නැවත නොහිපදෙන මංගල උත්සවය අරියත් බෝධියේ පිරිනිවන් පාන උත්සවය. එහෙනම් අපි සෑම දෙනාම මේ කමඨාන වඩන්නට ඕනේ. මේ කමඨාන කරන කොටගෙන අපගේ ආයතනවල අඩුව හදන්නට ඕනේ. කර්ම අටගන්නා වූ සෑම අවස්ථාවක්ම නිරෝධ කරන්නට ඕනේ. මේ ධර්ම දේශනාව කමඨාන කරන කොටගෙන ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුළ අරියත් බෝධියෙන් නිවන් පාන්න මේ ආවාද අනුශාසනාව කමඨාන ධර්ම දේශනාව ඔබ සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය සියලු දෙනාටම